ආයිබුවන් සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම. ධම්ම හදය සාර කතිකාවත සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ සිකුරාදා දිනයට ඔබ වෙනුවෙන් අප ගෙනේන අභිධර්ම නිම්තර වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ. අපි ලෝතර බුදු පියාණන් වහන්සේගේ 84000ක් වූ ශ්‍රී සද්ධර්මයේහි හරියඩක් නොයසේනම් 42000ක් ධර්මස්කන්ධය සමන්නාගත අභිධර්ම පිටකයේ කියන අමාරු අපහසු තේරුම් ගැනීමට තරමක් වෙහෙසිය යුතු කරුණු කාරණා ඊතා සරලව ඔබ වෙනුවෙන් විග්‍රහ කර දෙන අභිධර්ම පාඩමටයි දැන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ.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 ඒ අනුසාරයෙන් අපි සාකච්ඡා කරමින් සිටියේ සමුච්ඡේ කාණ්ඩය තුල සඳහන් වන අකුසල සංග්‍රහ යටතේ සඳහන් ධර්ම කොටාසයන් පිළිබඳව ඒ අනුව අපේ ආශ්‍රව ධර්ම හතර පිළිබඳවත් ඒ වගේම යෝග ධර්ම හතර පිළිබඳවත් යෝග ධර්ම හතර පිළිබඳවත් සාකච්ඡා කළා. ඒ හැම තැනකදීම ධර්මතා වශයෙන් ලෝභ, ditthi, මෝහ කියන අකුසල ධර්ම තුන යෙදීම නිසා ඒ අකුසල් උපදිනවා කියන එක අපි ඉගෙන ගත්තා. ඉන් අනුතුරු අපි සාකච්ඡා කරන දැන් එතන ආශ්‍රව, ඕග යෝග ඊට පස්සේ තියෙනවා ග්‍රන්ථ කියලා කොටාසයක්. මෙතන ග්‍රන්ථ කියලා හඳුන්වන දේ තුලේකේ විග්‍රහය හැටියට තියෙන්නේ දැන් යම් දෙයක ගැට ගසනවා, පටලවනවා කියන අර්ථයෙන් තමයි ග්‍රන්ථ කියලා කියන්නේ. එතන ග්‍රන්ථ හැටියට පෙන්වා දෙන ග්‍රන්ථ හතරක් කියන්නේ අභිජ්ජා කාය ග්‍රන්ථ, ව්‍යාපාද කාය ග්‍රන්ථ, ඊට පස්සේ පෙන්වා දෙනවා සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථ සහ ඉදං සච්ඡාබිනිවේස කායගන්ත හැටියට හතරක් පෙන්වා දෙනවා. මෙතනදී මුලින්ම පෙන්වා දෙන්නේ අභිජ්ජා කායගන්ත. ඒතර අභිජ්ජා කියනකොට දැන් ඒක උපක්ලේශ ධර්මයක් හැටියටත් පෙන්වනවා. ඒක පෙන්වා දෙන්නේ වත්තුපම සූත්‍රයේදී අභිජ්ජා ව්‍යා දැන් අභිජ්ජාව කියන එක පෙන්වා දෙන්නේ දැන් අභිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝ කියන අවිජ්ජාව කියන එක දැන් ලෝභයෙන් එක ස්වභාවයක් කියලා කියනවා. දැන් අවිජ්ජාව වශයෙන් පහළවන දේ තුල පවත්නා ධර්මතාවය තමයි ලෝභයමයි. ඒතකොට ඒක අවිජ්ජා විසම ලෝභෝ චිත්තස් උපක්ඛලේසෝ කියලා කියන්නේ දැන් විසම ලෝභය. දැන් ලෝභය කියලා එකක් තියෙනවානේ. ලෝභය කියලා කියලා අපි සඳහන් කරන්නේ අනුන්ගේ දේට ආස කරන එක. නැත්නම් ඇලෙන එක. තමයි ලෝභය කියලා කියන්නේ එතකොට දැන් එතන දැන් අභිජ්ජාව කියනකොට ඒක තවත් ඉදිරියට ගිහිල්ලා තියෙනවා ඒ කියන්නේ දැන් සමහර ලාවට අපි තමන්ගේ දේවල් වලට ආස කරනවා. ඒකත් ලෝභයමයි. සමහර ලාවට අනුන්ගේ දේවල් වලට ආස කරනවා. එතකොට ඒක අන්න ඉක්මවා ගිහින් ලෝභයත් ඉක්මවා ගිහින් තියෙනවා. තමන්ගේ දේටත් වඩා අනිත් දේවලුත් අවශ්‍යයි කියන අදහස එතන. ඉතින් ඒක කියන චිත්තෝපක්ලේශ ධර්මයක් කියලා කියනවා. ඒකෙන් සිත කැලිසීමටපත් කරන ධර්මයක් හැටියට තමයි පෙන්ලා දෙන්නේ. ඒකෙන් කෙරෙන්නේ ග්‍රන්ථ කියලා කිව්වේ ලෝකයන් තුල ගැට ගැසනවා කියන අර්ථය. යම් තැනක ගැට ගැසුවොත් අපිට ඒකේ මිදීමක් ලබා ගන්න පුළුවන්කමක් නැහැ. එතකොට කියනද යම් කිසි කෙනෙක්ට කොතනද මේක ගැට ගහලා තියෙන්නේ? අන්න මේ සංසාරය කියන මේ ප්‍රවාහය තුල තමයි ගැට ගැසලා තියෙන සත්වයෝ. ඒතර මේ ගැට ගැසලා තියෙන නිසාම තමයි මොවුන්ට මේකෙන් එතර වෙලා යන්න බැරි කමක් තියෙන්නේ. අපේ තුල මේ ලක්ෂණ තියෙනවා. ලක්ෂණ තියෙනවානේ. දැන් ලෝභය. දැන් ලෝභය කියන එක දුරු කරගන්න එච්චර ලේසි වෙන්නේ නෑ. මොකද ලෝභය කියන එක තියෙන නිසා දැන් ඒක අපේ ආශ්‍රවයක් හැටියට ඉගෙන ගත්තා රෝගයක් හැටියටත් ඉගෙන ගත්තා යෝගයක් හැටියටත් ඉගෙන ගත්තා ග්‍රන්ථයක් හැටියට ඉගෙන ගන්නවා. ඉතින් මෙන්න මේ ගැට ගසනවා කියන අර්ථයෙන් මේකට යෙදিলা තියෙන නිසාමයි දැන් මේ වගේ මේ ලෝකවලට අපිව හසු කරලා තියෙන්නේ. මිදෙන්න දෙන්නේ නැතිව. එතකොට අන්න ඒ අවිජ්ජාව කියන එක බුදුරජාණන් වහන්සේ පනවන මෙන්න මේ අවිජ්ජාව තියෙන නිසා මේ සත්වයෝ මේ කාම භව කියන ඒ වගේම අරූප කියන මේ හැම ලෝකයක් තුළම සැරිසරවනවා කියලා දේශනා කරනවා. ඉතින් ඒක අපි උත්සාහයෙන්ම නුවණින්ම ධර්මතාවයන් සම්මර්ෂණය කරලා මේ වගේ දින අනිත්‍ය ආදී ලක්ෂණයන් දැකගෙනම ඒක දුරු කරන්න ඕන. ත්‍රියම් වස්තුවක සැබෑ ස්වභාවයේ දකිනකම් ඒකේ තියෙන ලෝභය දුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඒක පෙන්වා දෙන්නේ දැන් අපිට මේ වස්තුව පිළිබඳව යථාභූත අවබෝධයක් ලැබෙන්න යථාභූත අවබෝධයක් තියෙනකන් අපිට ඒක එපා වෙන්නේ ඒක හරියට උදාහරණයකින් පෙන්වා දෙන්න දැන් වටිනා මැණික් ගලක් කියලා හිතාගෙන බොරුව කැටයක් තියාගෙන ඉන්නවා. ඒතර මේකේනා තුල තියෙන අදහස තමයි මේක මැණිකක් කියන අදහස. එහෙනම් මෙයාට මේකට ආස කරනවා, ලෝභයෙන් බැඳිලා. ඒතර මෙයා මේක පරිස්සම් කරනවා, ආරක්ෂා කරනවා, රැක ගන්නවා. මේක උත්සාහ ධර්ම මේක මං සන්තකේ ආරක්ෂා කොට තබා ගත යුතුයි කියලා. අන්න ලෝභය. එතකොට දැන් මෙයා තාම දන්නේ මේක වටින්නේ නැති දෙයක්. බොරුළු කැටයක්. නමුත් දවසක මෙයාට දැනගන්න ලැබෙනවා මේක වටින්නේ නැති දෙයක්. බොරුළු කැටයක්. අන්නේ එදාම ඒ මොහොතේම එයාගේ ලෝභය එතනින්ම අවසන් ඒ වස්තුව කෙරෙහි තිබිච්ච. එතකොට අන්නේ ඒතර මේවා ගොඩක් වෙලාවට අර සත්වයාව අතිශයම මුලාවට පත් කරන ධර්මතා. ඉතින් දැන් මේ ලෝකයේ තියෙන අනිත් දේවල් වලටත් අපි මේ බොරළු කැටයට අහුණා වගේ තමයි මේ මුලාවටපත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතුවට මේ ලෝකයේ තියෙන දේවල් වටිනවා, හොඳයි, සුබයි. ඒ තමයි හැටි. මේකේ ඒ ලෝභී ස්වභාවය. ඒ යථාර්ථය දන්නේ නැති නිසා තමයි අපි ඒවට ඇලුම් කරන්නේ. මේක සත්‍යයේ වරදක් නෙවෙයි. අපි කාටවත් ලෝභය තියෙනවා කියලා දොස් කියන්න හොඳ නෑ කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල හිටියා සමහර තෙරුන් වහන්සේලා පුද්ගල කතා කරන්නේ ඒ කියන්නේ පුද්ගලයෝ ගැන කොහොමත් කතා කරන්නේ නැහැ කියලා කියනවා. මොකද අපි පුද්ගලයෝ ගැන කතා කරන්න ගියාම තමයි කෙලෙස් ඇති වෙන ගොඩක් වෙලාවට. අර යන අරකයි හොඳයි කියලා බෙදෙන්නේ. ඉතින් කතා කරනවා දැන් ලෝභය ගැන කතා කරනවා ලෝභියා ගැන කතා කරන්නේ නැහැ කියලා. ඒ වගේම ඊර්ෂ්‍යාව ගැන කතා කරනවා ඊර්ෂ්‍යාකාරයෙක් ගැන කතා කරන්නේ නැහැ කියලා. ඒ හේතුව කුමක්ද? මේවා සත්වයා තුළ సంతානය තුළ ස්වභාවයෙන්ම තියෙන දේවල්. ඉතින් අපි සමහරට අර වසුරුකම ගැන කතා කරා, වසුරා ගැන කතා කරන්නේ නැහැ කියලා. මොකද්ද හේතුව? సంతානය තුළ එක එක අවධියන් තුළ මේව ඕන කෙනෙක්ගේ సంతානය තුළ ඉස්මතු වෙන්නත් පුළුවන්, යටපත් වෙලා තියෙන්නත් පුළුවන්. ඒතර අපි අද මේව යටපත් කරගෙන අපි අනුන්ට චෝදනා කරනවා මහා වසුරේ. ලෝභී, ඊර්ෂ්‍යාකාරී සමහරවිට අපි ඊළඟ භවයේ මහා ලෝභියෙක් වෙන්න පුළුවන්. ඊළඟ භවයේ නෙවෙයි සමහර මේ භවයේම. මොකද හිත කියන එක බුදුහාඳුර කියනවානේ ලහු පරිවත්තං චිත්තං උපමා පිනසූ කරා. මේකට කොයිතරම් ඉක්මනින් මේක වෙනස් වෙයිද කියන එක පෙන්වන්න බෑ කියලා කියනවා. අද බොහොම හොඳට සිල්වන්ත හිටපු කෙනා හෙට වෙනකොට දුස්සීලයක් වෙන්න පුළුවන්. හෙට අද දුසිල්වත් හිටපු කෙනා හෙට වෙනකොට මහා සීලවන්තයෙක් වෙන්නත් පුළුවන්. ඉතුරන්නේ හිතේ ස්වභාවය. ඉතින් ඒ නිසා තමයි මේ කෙනෙකුට ලෝභය තියෙනවා කියලා හරි ද්වේෂය තියෙනවා කියලා හරි ඊර්ෂ්‍යා කරනවා කියලා කාටවත් චෝදනා කරන්න යන්න හොඳ නෑ කියනවා. මොකක්ද හේතුව? එහෙම කරන්න ගියාම අපතුල තමයි කෙලෙස් තියෙන්නේ. ඒගොල්ලොත් මේ සසර යන සත්ව කොටස. ඒතර ඒ ඇත්තන්ට මේ ලෝභය කියන එකේ තියෙන ස්වභාවය දන්නේ නැති නිසා ඒත්තු ඒක වර්ධනය කරගන්න. සමහරලාවට දැන් ලෝභයේ තියෙන ස්වභාවය තමයි අපි වුණත් සමහරලාවට දන්නේ අපි තුර ලෝභය ක්‍රියාත්මක වුණාද කියලා. සමහරලාවට ඇයි ඒ තරම් ලෝභය කියන එකේ සූක්ෂම ස්වභාවයක් තියෙනවා. ඒක හරිය කියලා හිතෙනවා. අන්න ඒ අකුසල් ධර්මවල තියෙන වංචනික ස්වභාවය. දැන් වංචක ධර්මවලදී උගන්වන්නේ දැන් ලෝභය කියන එක නොඑක් වේශයන්ගෙන් එන්න පුළුවන්. ලෝභයේ ස්වභාවය ඒකයි. ඇත්තේ මේ ලෝභය කියන එක දුරු වෙන්නේ ඒ ආරම්මණයන් තුල පවත්න යථා ස්වභාවය අපි තත්වාකාරයෙන්ම දැකගත්තොත් විතරයි. එතකන් කොයි වෙලේ හරි මේ වස්තුවන්ට ඇලෙන්න පුළුවන්. මුලා වෙන්න පුළුවන්. ඒ තමයි හැටි. సంతානිය තුල තියෙන. ඒතර අපේ මේ ලෝකයට අද මේ විදිහට ඉපදිලා කටයුතු කළාට අපි මේට పూర్ව භවයන් තුල මහා සිල්වන්තය වෙලා ඉන්න පුළුවන්. ධ්‍යාන උපදවාගෙන බ්‍රහ්ම ලෝකවල හිටපු අය. දැන් බ්‍රහ්ම ලෝක වලට ගිහිල්ලා නැති කෙනෙක් නෑ කියලා කියනවානේ. ඒතර ඒ බ්‍රහ්ම ලෝක වලට යන්න පුළුවන් වෙන්නේ මේව යටපත් කරපු අයට විතරයි. තියෙනවනේ යන්න බෑනේ. ඒතර මේ බ්‍රහ්ම ලෝකයට ගියපු නැති කෙනෙක් නෑ. ඒතර මේ බ්‍රහ්ම ලෝක වල තුල මේ නීවරණ ඔක්කොම යටපත් කරගෙන සමහල්ලාවට මහා සීලවන්තයෝ විදිහට සමහර ලෝකේම දැන් මහා බ්‍රහ්මයෝ වෙලා ඉපදිලා මේ මුළු ලෝකේම අධිපතිකම් කරපු අය තමයි මේ ඉන්නේ. නමුත් මොකද වුනේ? අන්න ඒ හිටපු අය ආයෙත් පල්ලෙහාට බැහැගෙන බැහැගෙන ඇවිල්ලා දැන් ඔන්න මනුස්ස ලෝකේ නවතිලා තියෙනවා. ඒකයි ඊට පස්සේ මෙතනින් නවතින්නේ නැහැ මේක. දැන් අර යටපත් කරපු දේවල් ආය අනිත් පැත්තට මතුවෙන්නත් පුළුවන් තවත් පල්ලෙහාට බැහැලා පහළම ස්ථානයේ ඉන්නත් පුළුවන්. ඒකයි අර කිව්වේ උක්කෙත්තා පුඤ්ඤ තේජේන කාම රූප ගතින්. මේ පුඤ්ඤ තේජසින් ඔසවා තබන ලැබූ සත්වයා කාම රූප ගතින් ගත කාම ලෝක වලට එනවා ඒක ඉක්මව රූප වල රූප ලෝක වලටත් යනවා ඒවා ඉක්මව අරූප ලෝක වලටත් යනවා නමුත් මොකද වෙන්නේ භවග්ගතම්පි සම්පත්තා පුනාගච්ඡanti දුක්ඛතින් අර අකුසලයේ තාම තියෙන නිසා පුනාගච්ඡanti දුක්ඛතින් ආයෙත් පල්ලෙහාට යන්න පුළුවන් කියලා කියනවා අන්න මේ දේශ ධර්මවල ස්වභාවය. ඉතින් ඒ නිසා අපි ආරම්මනේ තතු හොඳින්ම දැනගන්න ඕන. ඉතින් ඒකට තමයි විදර්ශනා ඥානෙ උපනිෂය. දේවල් වලින් කෙරෙන යටපත් කිරීමක් පමණයි. එතකොට අපිට යටපත් කළාට අපිට ආයෙත් ආසාවල් ඇති වෙනවා මේ වස්තුන් පිළිබඳව. සසර පිළිබඳව, භවය පිළිබඳව. ඒ තමයි ඒ කෙලෙස් වල ස්වභාවය. ඉතින් මේවා අපි දුරු කරන්න නම් අර අර කෙනා බොරළු කැටේ ඒ විදිහටම දැකගත්තා වගේ නාම රූප ධර්මය, චෛසික ධර්මය, සිත ඒ විදිහටම දැනගත යුතු වෙනවා. අන්න ඒ කෙනාම තමයි මුලාභව දුරුකොට මේ සියල්ල ඉක්මවා යන කෙනෙක් බවට පත් වෙන්නේ ලෝභය කියන අවිජ්ජාවේ ස්වභාවය. ඊට පස්සේ යන්න තියෙන ව්‍යාපාදේනේ. අවිජ්ජා ව්‍යාපාදෝ කියලා එකක් තියෙනවානේ. ව්‍යාපාද කියන්නේ කායයට අනුව. ඒතර ව්‍යාපාදයෙන් කෙරෙන්නේ ලෝකයට ගැට ගැසෙන එක. ඒතර දැන් මෙතන පෙන්වන්නේ ඇලීමයි ගැටීමයි කියන එක තමයි පෙන්වන්නේ. ඒතර දැන් ව්‍යාපාදය කියන එක බුදුරජාණන් වහන්සේ දකින්නේ වහා ඉවත් කළ යුතු ධර්මතාවයක් හැටියට. හේතුව තමයි දැන් ලෝභය කියන්නේ භයානක දෙයක් තමයි. හැබැයි ලෝභයට වඩා ද්වේෂය කියන එක අතිශයින් භයානකයි. හේතුව කුමක්ද? ද්වේෂයෙන් පුළුවන් සත්වයාව බොහෝ කාලයක් දුගතියට යවන්න. ලෝභයෙන්ත් පුළුවන්. හැබැයි ද්වේෂයෙන් පුළුවන් ඊට වඩා බරපතල අකුසල් කරවන්න. දැන් අපි හිතමු දැන් ලෝකයේ තියෙන ආනන්තාරිය පාප කර්මෙනි බරපතලම දේවල්. එතකොට ඒ දේවල් ඔක්කොම කරන්නේ දේශයෙන්මයි. දැන් අම්මා තාත්තා මරණ එක. රහතන් වහන්සේලා මරණ එක. බුදුරින්ගේ ලේ සොලවන එක. මේ ඔක්කොම කරන්නේ දේශයෙන්. ඒතර බලන්න ඒකට ලෝභයත් එක පැත්තකින් උපකාරයක් වෙන්න පුළුවන්. දැන් සමහර ලාවට ලෝභය හට ගන්න මුලින්ම නමුත් ඒ ලෝභය හටගෙන අනතුරුව ඒක අපි මහා අවබෝධ කරගත්තේ නැති වුණොත් එහෙම ඒක ඊට පස්සේ මේ කියන ද්වේෂයකට පරිවර්තනය වෙන්න පුළුවන්. දැන් ඒක නේද ගොඩක් වෙලාවට අම්මා තාත්තා මරන්න මිනිස්සු පෙළඹෙන හේතු දිහා බැලුවහම අපිට පේනවා ගොඩක් වෙලාවට වස්තු තණ්හාව හේතු කොටගෙන. දැන් දෙමෝපියන්ගේ වස්තුව Tamanට නොලැබෙනකොට මුලින්ම හටගන්නේ වස්තු තණ්හාව. එතන තියෙන ලෝභය. අන්න වස්තු තණ්හාව හටගන්නවා ලෝභයෙන් ඒවට ඇලුම් කරනවා. ඒක නොලැබෙච්ච ගමන් කරන්නේ ඒකත් එක්ක ගැටෙනවා. අන්න ව්‍යාපාරය. ඊට පස්සේ ඒත්ව මරන්න පෙළඹෙන්නේ ව්‍යාපාදේ. ඉතින් අන්න යම්කිසි කෙනෙක් ඒ වගේ දෙයක් කළොත් එහෙනම් අපි දන්නවා එයාට කොහොමත් මිදීමක් නැහැ කියන කන්න සසරේ ගැට ගසනවා. ඉතින් ඒතකොට ව්‍යාපාදයේ හේතු කොටගෙන නොයෙකුත් හානි සත්වයාට පැමිණෙනවා. ගුණමතුන්ට හානි කරනවා. ගොස් කියනවා අපහාස කරනවා. තමන් විසින් තමන්වම විනාශ කර ගන්නවා. ඒ ද්වේෂ හේතු කොටගෙන. ඒක තථාගතයන් වහන්සේ පෙන්වා දෙන දේ හරියට පිළිනු වෙච්ච ආහාරයක් වගේ කියනවා. දැන් පිළිමි වෙච්ච ආහාරය ඉදිරි තියන් ඉන්න බෑනේ. ඒක වහාම ඉවත් කරන්න ඕන. අන්න දේශේ හටගත්තාමත් පිළිමි වෙච්ච ආහාරයක් වගේ කෙනෙක්. වහාම ඉවත් කළ යුතුයි කියන්නේ. මොකද එහෙම නොවුනොත් ඒක තව තව විපාක ඇති කරනවා තමයි. ඒ නිසා මීට කලින් ව්‍යාපාරය ගැන බොහෝ සාකච්ඡා කරලා තියෙන දේශමූලික සිත් වලදී එනිසා ඒ දේවලුත් දැන් අපි මතක් කරගෙන කටයුතු කරන්න අවශ්‍ය කරනවා. මේ නිසා අපි උත්සාහ දරන්න ඕන මේ ගැටෙන ස්වභාවය පවත්වා ගන්න. තරහ යන්නේ. මේක නොඑක ආකාරයන්ගෙන් ඇති වෙනවා කියලා අපි ඉගෙන ගත්තා අර නව ආඝාත වස්තු වශයෙන් ඉගෙන ගත්තා. කාරණා නමයකින් ඇති වෙනවා කියලා. මේ දේවල් මතකයි. ඉතින් ඒ කෙසේ නමුත් මේ ග්‍රන්ථවලදී පෙන්වන කාරණාව තමයි මේක ග්‍රන්ථයක් හැටියට පෙන්වන්නේ දේශයෙන් කරන්නේ අපි ලෝකයට ගැටගසා තියෙන එක, බංගලා තියෙන එක. ඒ නිසා අපි තථාගතයන් වහන්සේ දේශය දුරු කරගන්න දෙන උපදේශයක් තමයි කෙනා දකින්න කියන ධර්මතාවයක් හැටියට. කියන්නේ දැන් අපිට පුද්ගලය කෙරෙහි ද්වේෂයක් හට ගන්නවා නම් හිතන්න කියලා කියන්නේ මේ අපේ ආව පුද්ගලයක් හැටියට දැක්කොත් තමයි ද්වේෂය වැඩි වෙන්නේ. නාම රූප ධර්ම හැටියට දකින්න කියලා කියනවා. නැත්තම් කර්මය තමා අයිති කොටගෙන ඉන්න කෙනෙක් කියලා හිතන්න කියලා. අපි යමෙකුට දේශ කරොත් එහෙම අනිත් කෙනා කර්මය අයිති කරගෙන ඉන්නවා වගේ මමත් කර්මය අයිති කරගෙන ඉන්නේ. ඒතර මම අනිත් අයට දේශ කරනවා කියලා කියන්නේ නම් මා විසින්ම විපතට හෙලා ගන්නවා වගේ වැඩක්. ඉතින් ඒ නිසා ඒවා කරන්න කරන්න කුමක්ද වෙන්නේ? අර සුගතිය බලා ගමන් කරන කෙනා ආපස්සට ගමන් කරන දුගතිය කරා ගමන් කරන්න වෙනවා. ඉතින් මේ සත්වයාට ප්‍රබල වශයෙන් මේ ලෝභ, ද්වේෂ කියන දේවල් මේ සසරේ පවතින හේතුවක් වෙනවා. හැම භවයකම වගේ අපිට බලපෑම ඇති කරවන්නේ මේ ලෝභයයි, ද්වේෂයයි කියන ධර්මතා දෙක. ඉතින් ඒක අපි දුරු කරන්න උත්සාහයක් දරන්න ඕනේ. ඊට පස්සේ කියනවා සීලබ්බත පරාමාස. හැටියට පෙන්වා දෙන්නේ විමුක්තිය ලැබීමේ අභිලාෂයෙන් යුක්තව අපි නොයේකුත් වෘතයන් අනුගමනය කරනවා. මේකයි විමුක්තියට මඟ කියලා හිතාගෙන. ඒවා ඉන්දියානු සමාජය තුළ ಭಾರತೀಯ දර්ශනයන් තුළ අර්ගෝ වෘත, අජ වෘත ආදී වශයෙන් මේ තිරිසන් සතුන් වගේ හැසිරෙන ආකාරයන් අනුගමනය කරන්නේ පංචතාපය වගේ ක්‍රියා අනුගමනය කළා දුකින් මිදීම පිණිස ඒ ඔක්කොම අයිති වෙන්නේ සීලබ්බත පරාමාසයන්ට. ඉතින් ඒවා සත්වෝ කරන දේවල්. කියන්නේ දැන් අද සමාජය තුල මිනිස්සු දැන් දුකින් මිදෙන්න පුළුවන් කියලා දෙවියන්ට යාඥා කරන එක. ඒකත් සීලබ්බත පරාමාසය. මොකද යා හිතන යාඥා කිරීම තුල පුළුවන් විමුක්තියක් ලබන්න. ඒකත් සීලබ්බත පරාමාසයට අහු වෙන එක. ඊට පස්සේ අර එදා සමාජයේ තිබුණු නොඑක ආකාරයේ මේ ජල ස්නානය කරන ඒවා. ශරීරයේ තෙමන එක. ඒවත් අයිති වෙන්නේ සීලබ්බත පරාමාසය. සතුන් වගේ හැසිරෙන එක. ඒවත් අයිති වෙන්නේ සීලබ්බත පරාමාසය. එතකොට අපි සමහරලාවට ධර්මයේ තුල හිඳිමිනුත් ඒවට යොමු වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මතක ඇති බුද්ධ කාලය තුල සමහර අය පිළිගත්ත දේ තමයි කෙලස් ඇති වෙන්න මූලික වශයෙන් හේතුවක් වෙනවා මේ බාහිරින් තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මතා. ඒගොල්ලෝ කියපු කාරණාව තමයි එහෙනම් අපි ඇස් වහගෙන ඉන්න ඒ නිසා සමහර අය ඇස් වහගෙන ඉන්නවා. කන් වහගෙන ඉන්නවා. ඊට පස්සේ බාහිර ලෝකයේ තියෙන වස්තු පරිහරණය කිරීම තුළ කෙලෙස් ඇති වෙනවා. ඒ නිසා අපි ඒවාට තියෙන ඇල්ම දුරු කරපේ නිසා ඇඳුම් ප්‍රතික්ෂේප කළා. භාජන ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ විවාහ වීම ප්‍රතික්ෂේප කළා. ඉගෙන ගන්න ඒවා ප්‍රතික්ෂේප කළා. ඔක්කොම ප්‍රතික්ෂේප කළා. අන්න වෘතයන්ට අහු වෙන එක. ඉතින් ඒවා අපි අනීමෙන් හරි අපිත් ග්‍රහණය කරගන්න හොඳ නෑ. සමහරවිට අපිටත් හිතෙන්න පුළුවන් මේ ලෝකීක්ම වායන්නේ මේවා කරලා බෑ වෙන මොන හරි දෙයක් කරන්න තියෙනවා. ඉතින් එහෙම හිතුනොත් එතන තියෙන සීලබ්බත පරාමාසයට හසු වීමක්. ඒක බොහෝ අය තුල තියෙනවා දන්න කෙනාට. දැන් ඒ නිසා ගොඩක් අය හිතනවා දැන් නිවන් දකින කෙනා නිවන් මාගේ හැසිරෙන කෙනා ඒ දේවල් කරන්න හොඳ නෑ කියන සම්මුතියක් සමාජය තුළ තියෙනවා. ඉගෙන ගන්න එක, විවාහ වෙන එක, රැකියා කරන එක. මේ දේවල් ප්‍රතික්ෂේප කරනවා. අන්න අහු වෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ නිවන් මගට එකයි පෙන්වුවේ මාර්ගයක් මාර්ග දෙකක් නැහැ. ඒ නිසා වෙන කිසිම කෙනෙක්ට මාර්ගයක් අමුතුවෙන් පනවන්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා අර විශාරද ඥානවලදී බුදුරජාණන් වහන්සේ පෙන්වපු දෙයක් තමයි. උන්වහන්සේ ලෝකයාට පෙන්වනවා දැන් බුදුරජාණන් වහන්සේ දුකින් මිදීම පිණිස යම් මාර්ගයක් පනවනවා. ඒ කියන්නේ කීලා සවස්සිතේ ප්‍රතිදානතු එමේ ආසව අපරික්කේනා කියලා මේ කෙලෙස් ධර්ම සියල්ල දුරු කළා කියලා. ඊට පස්සේ පෙන්වා දෙනවා අර ඒකෝ පනතේ අන්තරායකා ධම්මා උත්තාතේ පච්චේකතෝ නාලං අන්තරාය. යස්සකෝ පනතේ අත්තාය ධම්මෝ දේසිතෝ පඤ්ඤත්තු කියලා මේ විදිහට බුදුහාඳුර පෙන්නනවා දැන් බුදුහාඳුර කෙලෙස් දුරු කරන්න යම්කිසි මාවතක් පැනෙවුවා. කියන ලෝකයේ කිසි කෙනෙක්ට ඒ මාවත හැර වෙනත් මාවතක් තියෙනවා කියලා පනවන්න බෑ කියලා කියනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ යම්කිසි මාර්ගයක් පැනෙවුවා නිවන් දකින්න ඒ පනවන මාර්ගය තමයි මේ හේතු ප්‍රත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න එක. විදර්ශනාව කියන්නේ. අන්න ඒකමයි තියෙන එකම මාවත. ඉතින් එහා වෙන කිසිම මාවතක් යම්කිසි කෙනෙක් දුකින් මිදීම පිණිස ඒක ප්‍රතික්ෂේප කරලා වෙනස් මාර්ග අනුගමනය කරනවා කියලා කියන්නේ එයා එතන සීලබ්බත පරාමාසයට අහු වෙලා තියෙන්නේ. ඉතින් ඒවා අපේ අවධානය යොමු කරගන්න ඕනේ. හේතුව තමයි දැන් දුකින් මිදීමේ අභිලාෂයෙන් කටයුතු කරන සත්වයා ඔහුගේ මූලික අභිප්‍රාය බවටපත් වෙන්නේ දුකින් මිදිය යුතුය කියන එක. ඒතරේ දුකින් මිදිය යුතුය කියන අදහස පැමිණුනහම දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කෙනෙකුට තියෙන්න ඕන වටිනම දේ තමයි ප්‍රඥාව කියන එක. අමෝහය කියන එක. එතකොට දැන් ප්‍රඥාවෙන් තමයි මාර්ගය අමාර්ගය කියන එක විනිවිද දකින්න පුළුවන් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ යම්කිසි මාර්ගයක් පැනෙවුවා නම් මේකයි නියත මාර්ගය කියලා සමහරවිට අපිට වෙනස් මාර්ග හිතෙනවා අන්න එතන තියෙන සීලබ්බත පරාමාසය. එහෙම මාර්ග තියෙන විදිහ. බුදුරජාණන් වහන්සේ මේ මාර්ගයේ ගමන් කරලා ඊතර වෙච්ච කෙනා. ඒ නිසා හරියටම මාර්ගය පෙන්වලා තියෙනවා. ඉතින් අපි එතකොට මේ පෙන්වපු විදර්ශනා මාර්ගය ප්‍රතික්ෂේප කරලා වෙනස් ලේසි මාර්ගයක් හරි වන්දනා කිරීමක් හරි පූජා පැවැත්වීමක් හරි තේනවා කියලා හිතපු ගමන් අන්න අපේ දුපේකට අහු වුණා. ඉතින් ඒකත් ඒක තියෙනකම් අපිට නිවන් දකින්න පුළුවන් කමක් නැති වෙනවා. ඉතින් මේ ඔක්කොම අපි කළ යුතු වන්නේ නිවන අරමුණු කරගෙනමයි. මේ අභිධර්මය ඉගෙන ගන්න එක භාවනා මාර්ගයන් දියුණු කරන එක ඔක්කොම ලෝකෙන් එතර වීම පිණිස. ඉතින් එතකොට අපි දන්නේම නැතිව අර බුද්ධලයකට අහු වුණොත් එහෙම අපි අනිත් පැත්තට යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන එකෙන් තමන් අනුගමනය කරනවා නම් ඒ වගේ පිළිවෙතක් තමන්ට ලැබෙන්නේ ඒ වගේම විපාකයක් කියලා කියනවා. දැන් කුක්කුරවතී සූත්‍රයේදී අර සුනකෙක් වගේ හැසිරෙච්ච කෙනයි, ගවයෙක් වගේ හැසිරෙච්ච කෙනයි ඇවිල්ලා බුදුහාඳුරගෙන් අහනවා. මේ අවුරුදු ගාණක් මේ විදිහට හැසිරෙනවා. අපේ ඊළඟ භවයේ මොකක් වෙයිද කියලා අහනවා. ඉතින් බුදුහාඳුර කියනවා අහන්න එපා කියලා කියනවා. අපි වෙන දෙයක් ගැන කතා කරමු කියලා කියනවා. දෙවෙනි පාරත් ඇහුවා, තුන්වෙනි පාරත් ඇහුවා. බුදුහාඳුරේ හැම වතාවකම කිව්ව එක මගෙන් අහන්න එපා. අපි වෙනස් දෙයක් ගැන කතා කරමු. නෑ කමක් නෑ කියන්න කියලා කියනවා. ඊට පස්සේ කිව්වා ඔබ සුණුකෙක් වගේ හැසිරුණේ ඔබ ඊළඟට උපදින්නේ ඒ වගේම තමයි කියලා. ඔබ ගවයෙක් වගේ නම් හැසිරුණේ ඔබ ඊළඟට උපදින්නේ ඒ වගේම තමයි. ඉතින් ඇඬුවා ඊට පස්සේ මේ දෙන්න. මේ අරුදු ගානක් පූර්ණේ කරගෙන ආපු දේ අපිට මොකද වුනේ කියලා. ඊට පස්සේ බුදුහාමුදුර පටිපදාව කියලා දුන්නා. ඉතින් මේ වගේ අපි තේරුම් ගන්න ඕන අපේ නියම මාර්ගයෙන් තොරව කොච්චර අවුරුදු දහස් ගාණක් වැඩුවත් අනිසි මාර්ගයන් කවදාකවත් විමුක්තියක් ලබන්න පුළුවන් කමක් නෑ කියලා කියනවා. ඉතින් ඒක තථාගතයන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා. ඒ නිසා අපි උත්සාහ දරන්න ඕන මේ පටිපදාවම ඉගෙන ගන්න. ඒක කවුරුත් කියවට නෙමෙයි. දැන් මේක දකිනවා නම් දකින්න තියෙන්නේ දැන් තථාගත ධර්මය බුදුහාඳුර පෙන්වුවේ අර පච්චත්තං වේදිතක් විඤ්ඤුම් වේදේ. මේ විඤ්ඤුම් කියන ප්‍රඥාවන්තයා තම තමන්ගේම නුවණින් තමා තුළින්ම දැකිය යුතුයි කියලා. ඒතර තමන් මේ අපි මෙතෙක් ඉගෙන ගත්ත මේ සිත් චෛසික ධර්ම රූප ධර්ම මේ කියන ආශ්‍රව ධර්ම ගැන එකින් එකට එකින් එකට නුවණින් කල්පනා කරනවා. මේක හේතු ප්‍රත්‍ය සමන්තාවය. ඉතින් ඒ අනුව ගලපනකොට අන්න Tamanට වැටහෙනවා මේ භව චක්‍රය කියන්නේ කුමක්ද? මේ සත්වයා කියන්නේ කවරෙක්ද? ඊටු මොහු සසරේ ගමන් කරනවා කියලා කියන්නේ කවර ආකාර දෙයක්ද? ඒකට හේතු ප්‍රත්‍ය කුමක්ද? ඊට මේ ඔක්කොම Tamanට හොඳට පැහැදිලිව තේරෙන්න පටන් ගන්නවා. කිසිම දෘෂ්ටියක් අයිති වෙන්නේ නැතිව. ඉතින් ඒකට අන්න ඒ වගේ දෘෂ්ටි ප්‍රහාණය වෙනකොට මෝහය ක්‍රමයෙන් දුර වෙනකොට අන්න Tamante වැටහෙන එකම දේ තමයි තථාගත දර්ශනයේ හැරුණු කොට මේ දුකින් මිදීම පිණිස වෙනස් ප්‍රතිපදාවක් මේ ලෝකයේ තුල නැහැ කියන එක. ඉතින් ඒ අදහසෙන් මිදලා අපි කටයුතු කරන්න ඕන. එහෙම නොවුනොත් අර කියන සීලබ්බත පරාමාසයන්ට අහු වෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙන එක තමයි ඉදං සච්ඡාබිනිවේස කායගන්ත. ඉදං සච්ඡාබිනිවේස කායගන්තය කියලා අදහස් කරන්නේ ඉද මේව සච්ඡං මෝගමඤ්ඤං කියලා කියනවා. ඒ කියන්නේ ඉදමේව සත්‍යං මේකමයි සත්‍ය. මෝගමඤ්ඤං අනිත් සියල්ල අසත්‍යයි කියන එක. ඒතර මේක ග්‍රන්ථයක්. නේ? ඒතර මේක බොහොම වටින තැනක්. ඊ타මාත්ම ගැඹුරින් දේශනා කරපු තැනක්. මෙතන තමයි මේ සම්මුති ලෝකයයි ඊළඟට පරමාර්ථ සත්‍ය ධර්මයයි සත්වයාගේ ලෝකයට බැඳීමයි ලෝකයෙන් මිදීමයි කියන දෙක විවණයට ලක් කරන්නේ. ඒ කියන්නේ දැන් සත්‍ය කියන එක සහ අසත්‍ය කියන එක තේරුම් ගන්න හරි අපහසුයි ලෝකයේ තුල. මොකක්ද හේතුව? ලෝකේ සත්‍ය කියලා මිනිස්සු පනව ගන්න දේවල් කොටසක් තියෙනවා. ඒ වගේම මිනිස්සු විශ්වාස කරන කොටසක් තියෙනවා සත්‍ය කියලා. ඒ වගේම ඒ සියල්ලටම වඩා ලෝකයේ තුල පවත්නා සැබෑම සත්‍ය කියලා එක්කුත් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සමහර අයට තියෙන්න පුළුවන් ඉදමේව සත්‍යං මේක විතරයි සත්‍ය මෝඝමඤ්ඤං අනිත් සියල්ල අසත්‍යයි කියලා. එතකොට දැන් අපි හිතුවොත් එහෙම මේ ලෝකයේ තුල අපේ ජීවත් වෙනකොට කොහොමද මේ ග්‍රන්ථය තුලින් අපි ලෝකයට ගැට ගැසෙන්නේ? ඒක මේ විදිහට අපි තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ විවරණයට ලක් කරන ඒක බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා තුළම බුදුහාඳුර ලෝකයාට හෙළි කරපු දේ. දැන් බුදුරජාණන් වහන්සේ පොට්ටපාද සූත්‍රයේදී, කච්චාන බොත්ත සූත්‍රයේදී, ඒ වගේම මාගන්ධිය සූත්‍රයේදී, කලා විවාද සූත්‍රයේ, චූල විව සූත්‍ර, මහා විව සූත්‍ර කියන මේ අට්ටක පාරායන වගේ තියෙන බොහෝ සූත්‍ර දේශනා තුළදී මේ ලෝක ස්වභාවය ඉගෙනුවා සත්‍යයට. ඉතින් කියනවා දැන් ලෝකයේ තුල ඝට්ටනයක් තියෙනවා නම් ලෝකයේ තුල මුලාවීමක් තියෙනවා නම් සත්‍ය අසත්‍ය කියලා කොටස් වශයෙන් බෙදීමක් තියෙනවා නම් ඒ හැම බෙදීමක්ම ඇති වෙන්නේ අපි හරියටම ලෝකේ දැක්කේ නැති නිසා කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සත්‍ය ධර්මයක් තමයි ලෝකයට දේශනා කළේ. නේද? දැන් ඒක පැහැදිලි චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට පළවෙනි සූත්‍රයේදීම දේශනා කරපු දේ තමයි විද්‍යා උදපාදී. පඤ්ඤා උදපාදී ආලෝක උදපාදී පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු මේ පෙර නොඇසූ විරු ධර්මයේ පිළිබඳව ඒක තමයි ඒකාන්ත සත්‍ය හැබැයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ සූත්‍ර දේශනා තුළ වගේම කුමන ස්ථානයකදීවත් බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් අනිත් සියල්ල අසත්‍යයි කියලා දේශනා කළේ නැහැ. කවරක් නිසාද? එහෙම දේශනා නොකලේ එහෙම ගත්ත ගමන් වෙන්නේ ලෝකයට ගැට ගැසෙනවා කියලා කියනවා. ලෝකයට අහු වෙනවා කියලා කියනවා. කියන්නේ දැන් අපි හිතනවා නම් තථාගත දර්ශනයේ පමණයි සත්‍යය අනිත් සියල්ල අසත්‍යයි කියලා ඒක ග්‍රහණය කරගත්ත ගමන්ම එතන ඇති වෙන්නේ ඝට්ටනයක්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම දේශනා කරනවා මේ මහණෙනි මේ ලෝකයේ ඉන්නව පඬිතුයෝ විඤ්ඤාණ පුරුෂයෝ ඉන්නවා කියලා කියනවා. එතන බුදුරු පහළ වෙන්නේ ඉස්සරත් මේ ලෝකයේ තුල හිටියානේ. දැන් කියනවා මහණෙනි යමෙක් මේ ලෝක සම්මුතියක් තියෙනවා. මේ ලෝක සම්මුතිය තුළ අතීතයේ පටන්ම මිනිස්සු පිළිගත්ත යම්කිසි කොට්ටාසයක් තියෙනවා සමාජය තුළ. ඉතින් කියන බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ ලෝකයේ තුල ඉන්න විඤ්ඤෝ පුරුෂයෝ ප්‍රඥාවන්තයෝ මේ ලෝකයේ තුල යමක් ඇත කියලා කියනවා නම් මහණෙනි මමත් ඒ දේවල් පවතිනවා ඇත කියලා කියනවා. ඒ වගේම මේ ලෝකයේ තුල ඉන්න විඤ්ඤෝ පුරුෂයෝ යමක් නැහැ කියලා කියනවා නම් මහණෙනි මමත් ඒ දේවල් නැහැ කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මං කිසිම වෙලාවක මේ ලෝකයේත් එක්ක විවාද කරන්න යන්නේ නැහැ කියලා කියනවා. මේක සත්‍යයි මේක අසත්‍යයි කියලා විවාද කරන්නේ නැහැ කියනවා. හේතුව තමයි තථාගතයෝ ඒ සියල්ල මුල් දුරු කළා කියලා කියනවා. ඒ කියන්නේ දැන් ලෝකයේ තුල තිබුණ හැමදාම දර්ශනයක් මිනිස්සු තුලත් ඕක තියෙනවා సంతානය තුල සබ්බං අත්ති සබ්බං නත්ති කියන එක. කියන්නේ සියල්ල ඇත සියල්ල නැත කියන එක. එතකොට ඇත කියලා ගත්තාම ඒක ඒකාන්තයක් භජනය කරනවා. නැත කියලා ගත්තාම ඒක තවත් අන්තයක් භජනය කරනවා. ඒ අනුව ලෝක සත්වයා තුළ එක පිරිසක් සත්‍යයයි කියලා එක දෙයක් ග්‍රහණය කරනවා. අනිත් සියල්ල අසත්‍යයි කියලා තව දෙයක් ග්‍රහණය කරනවා. ඒතර මොකද වෙන්නේ? ඕනෝන් තුර හැම වෙලාවකම ඝට්ටනයක් ඇති වෙනවා. Taman පිළිගත්ත දේම හරි කියලා ගන්න. ඉතින් ඒ නිසා මේ ඉදන් සත්‍යාබිනිවේෂ කාය ග්‍රන්ථය තුල ගන්නන්නේ මේ මම කියන දේ විතරයි හරි අනිත් සියල්ල අසත්‍යයි කියලා ගන්න එක. ඉතින් එතකොට දැන් බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා තුළ පෙන්වා දෙන දේ තමයි දැන් බාහිර ලෝකයේ තුල තියෙන සම්මුතියක් කියලා එකක්. සාමාන්‍ය ලෝකයා පිළිගත් ස්වභාවයක් වෙන මේ ලෝකේ පැවැත්මේ මිනිසුන්ගේ හැසිරීම් රටාවන් ඒ වගේ මේ මිනිස්සු කරන හොඳ නරක දේවල් පිළිබඳව තියෙන යම්කිසි කාලයක් හෝ කාලයට අනුරූපීව හෝ යම්කිසි කොටාසයක් තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ පනෝපදේ තමයි ලෝකේ පවත්නා දේවල් උන්වහන්සේ බොරුයි කියලා කිව්වේ නැහැ. අසත්‍යයි කියලා කිව්වේ නැහැ. මොකද එහෙම කියපු ගමන් බුදුහාඳුර ඒක අන්තයකට වැටෙනවා. ඒක දෘෂ්ටියකට වැටෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්වපු දේ තමයි දැන් කච්චායනට එහෙම කිව්වේ කච්චායන මං ඒකාන්තයක්වත් භජනය කරන්නේ ඒතේතේ උභවන්තේ අනුපගම් මේ අන්ත දෙකම අයින් කරලා මං කියලා දෙන ලෝකයට හේතු ප්‍රත්‍යය මෙන්න මේකයි හේතුව ඒ හේතු නිසා හට ගන්නවා හේතු නිසා නිරෝධයටපත් වෙනවා ඒ දේවල් අසත්‍ය සත්‍ය හැටියට පරාමර්ශණය කරන්නේ නැහැ කියලා. එහෙනම් අපිට බුදුරජාණන් වහන්සේ උගන්වපු දර්ශනය තමයි මේ ලෝකයේ තුල අපි එකක් සත්‍ය හැටියට අරගෙන අනිත් දේවල් ප්‍රතික්ෂේප කරන්න යන්න එපා කියලා කියනවා. ඒතර ලෝකයට අහු වෙනවා. ලෝකයේත් එක්ක ගැට ගැසෙනවා කියලා කියනවා. ඒතර ඒ නිසා තමයි අද ලෝකයේ තුල මේ තරම් ඝට්ටනයක් තියෙන්නේ. බුදුදහම තුල හරි වෙනත් ආගම් දර්ශනයන් තුල හරි මේ තරම් ඝට්ටනයක් තියෙන්නේ තමන්ගේදී හරි කියලා ග්‍රහණය කරගත්ත නිසා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වපු දේ තමයි එහෙම වාද විවාද කරන්න යන්න එපා. තමන් මේ හේතු ප්‍රත්‍ය ධර්මයේ තේරුම් අරගෙන දකින්න කිව්වා මේ හේතු නිසා හට ගන්නවා හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා යං කිංචි සමුදය ධම්මං සබ්බං තන් නිරෝධ ධම්මං අන්න අපි එතෙන්ට එළඹෙන්න ඕන අන්න ඒක එනකම්ම අපි එකක් සත්‍යයක් හැටියට අරගෙන අනිත්‍යව ප්‍රතික්ෂේප කරා කියලා කියන්නේ මේ ඉදං සත්‍යාබිනිවේෂ කාය ග්‍රන්ථයට අහු වුණා වෙනවා. ඉතින් ඒකට ගැට ගැසුනොත් අපිට විමුක්තිය කරා යන්න හම්බෙන්නේ අපි දෘෂ්ටිගත වෙලා එක එක නොමගට යන පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා මේ අභිජ්ජා ව්‍යාපාද සීලබ්බත පරාමාස සහ ඉදං සත්‍යාබිනිවේෂ කියන මේ ග්‍රන්ථ හතරම දුරු කළ යුතුයි කියලා කියනවා. ඉතින් ඒවා දුරු කරන තුරාවට අපි මේ ලෝකයට ගැට ගැසෙනවාමයි. ඉතින් ඒකයි මෙතනදී මේක ග්‍රන්ථයක් හැටියට පෙන්වන්නේ. එතන තියෙන්නේ ධර්මතා හැටියට දැන් අභිජ්ජා කායගන්තය කියලා කියන්නේ ලෝභය. ඊට පස්සේ ව්‍යාපාද කාය ග්‍රන්ථය කියලා කියන්නේ දේශය. සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථය කියලා කියන්නේ ditthිය. ඊළඟට ඉදන් සච්ඡාබිනිවේෂ කාය ග්‍රන්ථය කියලා කියන්නේ ditthියමයි. ඉතින් මෙතන පෙන්වලා දෙන්නේ ලෝභ, දේශ සහ මේ ditthි කියන චෛසික ධර්ම තුන ධර්මතා වශයෙන්. ඉතින් ඒවා సంతාණයෙන් දුරු කරගන්න ආකාරයෙන් අපි පිළිවෙත් පූර්ණේ කරන්න ඕන. ඉතින් මේ විදිහට මේ සමුච්චය කාණ්ඩය තුල ආශ්‍රව ඕඝ යෝග ග්‍රන්ථ ඊට පස්සේ පෙන්වා දෙනවා උපාදාන හතරක් පෙන්වා දැන් උපාදාන කියන කොටත් ඒ දේවල් හා සම්බන්ධ දේවල්ම අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ කියන්නේ කාම උපාදානය, ditthi උපාදානය, සීලබ්බත උපාදානය සහ අත්තවාද උපාදානය කියලා. දැන් මෙතනදී කාම උපාදානය කියලා කියන්නේ කාම වස්තුන් උපාදානය කර ගැනීම. ඒතර කාම වස්තුව හැටියට අපි උපාදානය කරගන්නේ මේ ස්කන්ධාගේ ධර්ම කොටස රූපාදී ආරම්භන. ඒවට කියන කාම උපාදානය එතන තියෙන්නේ ලෝභ චෛසිකේමයි. ditthi උපාදානය කියලා කියන්නේ අර ස්කන්ධයන් ස්කන්ධයන් හැටියට දකින්නේ නැතිව නොඑක ආකාරයේ විපරිත ආකාරයෙන් ලෝකය ග්‍රහණය කර ගැනීම ditthi උපාදානය. සීලබ්බත උපාදානය කියලා කිව්වේ අපි අර ඉස්සෙල්ලා ඉගෙන ගත්ත මේ අර සීල් වෘතවලට හසුවීම ඒකම ඒකම සත්‍ය හැටියට ග්‍රහණය කරගන්න එක. ඊට පස්සේ කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බුත උපාදාන, අත්වාද උපාදාන. අත්වාද උපාදානය කියලා කිව්වේ සක්කාය ditthිය. ditthi චෛසිකය. කියන්නේ ස්කන්ධ පංචකයේ විසි ආකාරයකින් ග්‍රහණය කරගන්න එක. කියන්නේ දැන් රූපය ගත්තාම අපි කියන රූපය තුල මම ඉන්නවා. මම තුල රූපය තියලා රූපය තියෙනවා. එහෙම නැත්නම් රූපය කියන්නේ මම, මම කියන්නේ රූපය. ওই විදිහට වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන ස්කන්ධ පංචකයම අපි ග්‍රහණය කරගන්නවා. අන්න ඒකට කියනවා අත්වාද උපාදානය කියලා. ඉතින් එතකොට දැන් උපාදානය තුලින් කෙරෙන්නේ දැඩි කොට ග්‍රහණය කරගන්න එක. දැන් තණ්හාව තණ්හාවෙන් කෙරෙන්නේ යමක් අපි ඒ තණ්හාවෙන් කෙරෙන්නේ අල්ලගන්න එකනේ. ග්‍රහණය කරගන්න එක. එතකොට තණ්හාව ඉක්මවා ගිහිල්ලා මේකෙන් කෙරෙන්නේ දැඩිකොටම ග්‍රහණය කරගන්න. පාදානයක් හැටියට අල්ල ගන්නවා. ඒතර අන්න ඒ විදිහට අල්ල ගැනීම හතරක් තමයි මෙතන මේ විග්‍රහ කරන්නේ කාමය අපි අල්ල ගන්නවා. ඊට පස්සේ දිට්ඨිය අල්ල ගන්නවා. නොඑක් සිල් වෘතියන් අල්ල ගන්නවා. ඊළඟට ස්කන්ධ පංචකයත් අල්ල ගන්නවා. ඒ කොයිතරම් දුරු කරන්න අමාරුද කියලා අපිට පැහැදිලි. දැන් බලන්න දැන් අපිට පේනවා ලෝකයේ තුල තියෙන වස්තුන් අපි බලාගෙන ඉඳිද්දි සමහරලාවට නිරුද්ධ වෙලා යනවා විනාශයටපත් වෙනවා. නමුත් අපි බලාගෙන ඉඳිද්දී දේවල් විනාශයටපත් උනත් සමහරලාවට ලෝකයාට ඒ පිළිබඳව ඇති ඇලුම දුරු වෙන්නේ නැහැ කියලා කියන්නේ. දැන් මෙතන මේ කාමපාදානය කියන එක කොයිතරම් ප්‍රබලද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අරණ කහපන වස්සේන තිත්තිකාමේසු විච්චති. දැන් කහවණු වැස්සක් වැස්සක් මේ හිත පිරෙන්නේ නැහැ කියලා අන්න හිතේ ස්වභාවය. අන්තිමේදී අපි කොච්චර මේවා වින්දනය කළා මොකද්ද වෙන්නේ? අන්න කියනවා ඌනාව හුත්වාන ජහන්ති දේහං. මේ දේහය අතහරිනකොට නොසන්සිඳුණු ආසාවල් ඇතුවයි මේ පරලෝ යන්නේ කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ ලෝකයේ තුල හැම වෙලාවකම ඌණයි කියලා කියනවා. ඌණයි කියන්නේ මදි, හිස්. ඌනෝ ලෝකෝ අතිත්තු අතිත්තෝ කියලා කියන්නේ පුරවන්න බෑ ඇතිවීමක් නැහැ කවර හේතුවක් නිසාද තණ්හා දාසෝ තණ්හාවේ 16ක් වෙලා ඉන්න නිසා ඒතරන්න තණ්හාවේ 16ක් වෙලා ඉන්න නිසා ඇතිවීමක් නැහැ ඌනයි හැම වෙලාවකම ඒතර ඒක කල්ප ගානක් අපි අතීතයට ගිහිල්ලා බැලුවා ඒත් ඇති වෙලා නැහැ අනාගතයට ගියත් ඒත් ඇතිවීමක් අන්න එක එකේ තණ්හාය දුක්ඛෝරණට්ඨෝ තණ්හාව කියන එක පූර්ණේ කරන්න බෑ කියලා කියනවා. ඉතින් අන්න එතකොට මේ අන්න කාමෝපාදානයේ මේ තියෙන්නේ. ඉතින් එතකොට මේකෙන් මිදෙන එක කොයිතරම් අපහසුද කියලා තේරෙනවා බුදුරජාණන් වහන්සේ මේකුත් ධර්මයන් වශයෙන් මේක දේශනා කරපු නිසා. ඉතින් ඒ නිසා අපි උත්සාහ දරන්න ඕන. දැන් අපි හිතන්න හොඳ නෑ අපි මේ ධර්මය ඇසූ පමණින් මේක දුර වෙයි කියලා. එහෙම දුර වෙන්නේ මොකද අපි මුලින්ම සිහිපත් කරාන අපි මීට පූර්ව භවයන් තුල ධානාදී දේවල් උපදවාගෙන ලෝකවල ඉපදලා හිටිය කියලා බ්‍රහ්ම ලෝකවල එතකොට ඒ බ්‍රහ්ම ලෝකේ ඉපදිච්ච කෙනාට මේ කාම වස්තු එකක් ගැනවත් ආසාවක් නැහැ. පැහැදිලිද? ඒ ඔක්කොම යටපත් කරලා තියෙන කිසිම දෙයක් ගැන ආසාවක් නෑ. යාට තේරෙන්නේ මේවා බාධක ධර්ම හැටියට. හරිම බාධාවක් හැටියට තමයි මේ කාම වස්තුව යාට පේන්නේ. නමුත් දැන් අර තන් මේ භාවයෙන් වහන නිසා මේ ලෝක පැවැත්ම ලෝකය කියන එක දැන් අපි ඉපදුනාට පස්සේ ඉපදිච්ච ලෝකයට ඇලුම් කරනවා. තරන් ඒකයි වෙන්නේ හැම වෙලාවකම. දැන් අපි අද මේක මේ විදිහට යටපත් කරගෙන ඉන්නවා. නමුත් අනුසේ වශයෙන් තියෙනවා. මොකද අනුසේ වශයෙන් තමයි ඒක සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය කරන්න ඕන. නැති වුණොත් මොකද වෙන්නේ? මේක යටපත් කිරීමක් විතරයි වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඊළඟ භවයක් තුල හරියි අනුතුරු භවයක් තුල හරි මේක විශාල වශයෙන් මතුවෙන්න පුළුවන්. ඉතින් ඒකයි මේක මේ පූර්ණණය කරන්න අමාරු දෙයක්. කවදාක්වත් පෙරෙන්නේ නැති දෙයක්. කොයිතරම් අපි මේ දේවල් දැක්කත්, ඇසුවත්, වින්දනය කළත් නොසන්සිඳුණු ආසාවක් ඇතුවම මිය පරලෝ යනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඉතින් අන්න කාම උපාදානය. දිට්ඨියත් එහෙමයි. ඊට පස්සේ මේ නොඑක් සිල් වලට ග්‍රහණය වීමත් එසේමයි. ඒක කොයිතරම් ප්‍රබලද කියනවා නම් දැන් අපි හිතමු අපි කාලයක් තිස්සේ නිවන් මාර්ගයක් හැටියට යම් දෙයක් පුරුදු කරගෙන ආව කියලා. නමුත් පස්සේ කාලෙක අපිට ආරංචි වෙනවා කියන්නේ ආරංචි මාර්ගයෙන් විතරක් නෙවෙයි මේ ධර්මතාවයන් ඉගෙනගෙන හොඳට ඒක විග්‍රහ කරලා දුන්නාම හොඳටම පැහැදිලි මේ කරගෙන ආපු දේ වැරදි කියලා. නමුත් එයා ඒක පිළි අරගෙන තමයි මෙතෙක් කාලයක් පුරාගෙන ආපු ප්‍රතික්ෂේප කරන්න ලෑස්ති වෙන්නේ අන්න ඒ නිසා තමයි දැන් අර බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා මේ සත්‍ය ධර්මයක් දේශනා කළානේ. සත්‍ය ධර්මයක් දේශනා කරනකොට දැන් අර එක ශාස්ත්‍රවරේ දැන් මට මතක නැහැ ශාස්ත්‍රවරගේ නම මොකක්ද කියලා හරියටම. දැන් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ඉවර වෙලා අනිත් අය ඇවිල්ලා කිව්වා තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේට තථාගතයන් වහන්සේ තමයි නියම ධර්මයේ දේශනා කරන්නේ. ඒ නිසා අපි යමු තථාගතයන් වහන්සේ ළඟට. ඊට පස්සේ මෙයා මොකක්ද කිව්වේ? මෙයා කිව්වා මට කවදාක්වත් තවත් කෙනෙක්ගේ ගෝලයක් වෙන්න බෑ කියලා කිව්වා. ඊට පස්සේ එයා කියපු දේ තමයි යම් කිසි ප්‍රඥාවන්තයෝ කොට්ටාසයක් ඉන්නවා නම් ඒගොල්ලෝ යයි බුදුහාඳුර හොයාගෙන. හැබැයි ලෝකයේ තුල මෝඩයෝ පිරිසකුත් ඇතිනේ. ඒගොල්ලෝ මන් සොයාගෙන ඒ කියලා එයා එහෙම නැවතුණා. ගියේ නෑ. අනිත් පිරිස ගියා. ඉතින් අන්න එක දෘෂ්ටියක් අල්ලගත්තාම හරි කියලා ඒක දුරු වෙන්නේ කොච්චර ඇත්ත කියලා කිව්වා. එතකොට අන්න ඒකයි මේ දිට්ඨි උපාදානය කියලා කියන්නේ. ඉතින් ඒ වගේ අත්වාද උපාදානයත් ඒක ඒක හොඳටම පැහැදිලිනේ. දැන් අපි ස්කන්ධ ගැන නිතරම සාකච්ඡා කරනවා. මේ නාම රූප ධර්ම ගැන. නමුත් ඒ ස්කන්ධ ගැන අපි මෙතෙක් සාකච්ඡා කරද්දී මේ තරම් අපි ඉගෙන ගත්තා. නමුත් කොයිතරම් අපහසුයිද ඒ පිළිබඳ තියෙන ආත්ම දෘෂ්ටිය දුරු කරන්න. ඒ තමයි හැටි. අන්න ඒ ආසවය හැටියට කිව්වේ මොකක්ද? අන්න මේ බොහෝ කාලයක් තිස්සේ මේක ඇතුලෙන් හොඳටම මේ පැසවලා ඊළඟට ඇතුලේ හොඳටම පල් වෙලා තියෙන දෙයක්. ඒ නිසා දුරු වෙන්නේ නැහැ. ඒක දැඩිකොට උපාදානය කරගෙන තියෙනවා. ඉතින් අන්න දැඩිකොට උපාදානය කරගත්ත නිසා සක්කාය දිට්ඨිය දුරු කරගන්න අපහසුයි. යුත්තේ ඒක තමයි අත්වාද උපාදානයේ හැටියට මේ උපාදාන හතරක් තුලින් පෙන්වලා දුන්නේ. ඉතින් මේ හැම දෙයක් තුලම තියෙන්නේ ධර්මතාවයක් තමයි මේ විග්‍රහ කරලා දීලා තියෙන්නේ. ධර්මයන්ගේ ස්වභාවය. ඉතින් ඒ නිසා අපි මේ ධර්මයන්ගේ ස්වභාවය ගැන ඉගෙන ගන්නකොට අපි කල්පනාකාරී විය යුත්තේ මේ එක එක ධර්මයක තියෙන ස්වභාවය ඒ පවත්නා ආකාරයෙන්ම තේරුම් අරගෙන ඒක වටහා ගන්න. ධර්මයන් අවබෝධ කරගන්නවා කියලා කියන්නේ නුවණින් දකින එකක් නෙවෙන්නේ. මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ නුවණින් දකින එකක් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ සක්කාය දිට්ඨිය තුල ඉඳගෙන අපිට යම්කිසි මුලාභාවක් තියෙනවනේ මේ රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන මගේ කියලා. ඒතර එතන තියෙන්නේ බලන්නේ ඒක එක දෘෂ්ටියක්. ඒක දෘෂ්ටියක්, දිට්ඨියක්. වැරදි දැකීමක්. නමුත් දැන් මේ වැරදි දර්ශනය කොතෙක් දුරට අපි උපාදානය කරගෙනද කොයිතරම් ගැඹුරට මේක කාවැදිලද කියන්නේ අපි කොයිතරම් උත්සාහ දරුවත් මගේ නොවේ කියලා හිතන්න. එහෙම හිතෙන්නේ නේ කොයිතරම් හිතුවත් ඒකට කරුණු එන්නෙම නැහැ. ඉතින් අන්න දැඩිකොට ග්‍රහණය කරගැනීමේ ස්වභාවය. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේකට දැඩි වීරියක් ගන්න ඕන. ඒක බුදුහාඳුරුත් කිය අර උඩු තොල්ලේ උඩු තොලෙන් නේ යටි තොල විකාගෙන දත් මිටි කාගෙන මේක ප්‍රහාණය කරන්න උත්සාහ දරන්න කියලා කියනවා. මොකද ඒක ඒ තරම් වටිනවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ දුරු කිරීම ලේසි නෑ මේක. අර මේක අර එක භවයක් තුල නෙවෙයිනේ ඇති කරගත්තේ. කෝටි ගාණක් පුරාවට ඇති කරගෙන ආපු එකක් එක මොහොතින් දුරු කරන්න බෑ. ඉතින් ඒක හැරේ මේ වෙනම පනලා තියෙන මේ මේ කාලයක් පුරු කරන්න ඕන කියලා. ඉතින් එතකොට ඒකට උපනිශ්‍රය කරන ධර්මතාවයන් సంతානිය තුල වැඩෙන්න ඕන. දැන් මෙතෙක් කාලයක් අපිට වැඩිලා තියෙන්නේ සක්කාය දිට්ඨිය තහවුරු වන ආකාරයේ දේවල්නේ. අපි ඒක දුරු කරගන්නත් මේක දෘෂ්ටියක් කියලා තේරෙන ආකාරයට කරුණු එකතු වෙන්න අන්න ඒ සඳහා තමයි තථාගතයන් වහන්සේ මේ ධර්මයේ නොඑක ආකාරයන්ගින් විශ්ලේෂණය කරේ. දැන් රූපය 28කට බෙදුවේ වටහා ගැනීමේ පහසුව සඳහා මෙතන මේ කොටස් ටිකක් වෙනා ඒකත්වයක් නෙවෙයි තියෙන්නේ කියලා පෙන්වන්න. වස්තුවක් නෙවෙයි කියලා පෙන්වන්න. වේදනා සංඥා සංස්කාර විඥාන කියන ඉතිරි ස්කන්ධ හතර සිත් 121ටත් චෛසික 52ටත් බෙදලා කතා කරේ. මෙතන මේ එක්කෙනෙක් නෙවෙයි ජීවත් වෙන්නේ. එක දෙයක් නෙවෙයි තියෙන්නේ. මේ සමූහයක් තියෙන්නේ. ඒ සමූහය තුලත් ඔවුනොවුන්ට වෙනස් වෙනස් කෘත්‍ය සමූහයක් තියෙනවා. ඒතර එකක් බිඳිලා යනකොට අනිත් සියලු දේවලුත් බිඳිලා යනවා. එක ධර්මයක් හටගත්තේ නැත්නම් අනිත් ධර්ම හටගන්නේ නැහැ. අන්න මේ සක්කාය දිට්ඨිය දුරවන ආකාරයට කරුණ එකතු කරලා පෙන්නවා. එහෙනම් විදර්ශනාව කියලා කියන්නේ මේ කරුණ වලට අනුසාරයෙන් මෙතන සක්කාය දිට්ඨිය කියන එකට දුරවන ආකාරයට අන්න අපි ලෝකයේ තියෙන යථා පැවැත්ම හැටියට තියෙන මේ ධර්මතාවයන්ගේ ස්වභාවය දකින ආකාරයට නුවණ දියුණු කරගන්න. ඉතින් යම් වෙලාවක අපිට තේරුනොත් මෙතන ඇත්තට මෙහෙම දෙයක් නෙවෙයි තියෙන්නේ කියලා. ඒ තේරෙන්නේ නිකම්ම හිතකින් නෙවෙයි. ඒ තේරෙන්නේ එක්කෝ සෝතාපන්න මාර්ග ඥාණයෙන් තමයි ඒක තේරෙන්නේ. මොකද අපි මේක හුරු කරලා හුරු කරලා ඊට පස්සේ අපිට යම් වෙලාවක අර අනිකුත් විදර්ශනා ඥානයන් උපදවාගෙන බොහෝ දුරක් පැමිණිලා මේ නාම රූප පරිච්ඡේද ඥානයන් උපදවාගෙන බොහෝ දුරක් පැමිණිලා ආවට පස්සේ තමයි යන්නේ මෙතන එහෙම දෙයක් නෑ කියලා. පවතින්නේ ස්කන්ධයන් පමණයි. නාම රූප පමණයි කියලා අවබෝධ වෙලා අවබෝධ වීම වශයෙන් සෝතාපන්න මාර්ග ඥානෙ හටගන්නේ. එතකන් ඒ ඥානෙ පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒ දක්වාම අපි නොකොඩවා මේ උත්සාහය දියුණු කරන්න. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන අතරමඟ නවත්තන්න බෑ එපා කියලා කියනවා. මොකක්ද හේතුව? අතරමඟ නැවතුනොත් එහෙම ඉදිරියට යන්න අපහසුයි කියලා කියනවා. දැන් ඒකට අර අටුවාවල උපමාවක් දක්වලා තියෙන අර ගිනි ගාන කෝටු කැලි දෙකක්. දැන් ඉස්සර කාලේ මිනිස්සු ගින්දර අවුලවා ගන්න කෝටු කැලි දෙකක් පිරිමදිනවා. ඉතින් ඒක මේ නවත නවත කරන්න බෑ. ටිකක් කරලා අපිට දෙනවා කියලා හිතියොත් ගින්දර වස්තු කරගන්න බෑ. නිවෙනවනේ පස්සේ. මේක මේ දිගටම කරගෙන යන්න ඕනේ. අන්න දිගටම කරගෙන ගියාම තමයි ගින්න අවුලවා ගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ධර්ම මාර්ගය තුළ ඔන්න ටික කාලයක් පුරුදු කරනවා. ටික කාලයක් පුරුදු කරනවා. ඉතින් එතකොට වෙන්නේ අර පුරුදු කරගෙන ආපු ටිකට මේ ආයෙත් කෙලස් කියනවා. ඊට පස්සේ තවත් උපමාවක් දක්වන්න අර මේ එතනියක් මැදින් තියෙන තනකොළ පාරක් දිගේ ගමන් කරනවා වගේ. දැන් එහෙම අපි එක දවසක් දෙකක් ওই මාර්ගයේ මාසයක් විතර යනකොට හොඳට පාර හැදෙනවා. පාර අපිට පේනවා හොඳට. නමුත් අපි ඕක යන්නේ නැතුව අතහැරියොත් එහෙම මාසයක් විතර ආයෙත් අනකොල වැවෙනවා. පාරක් තිබ්බද කියලා හොයා ගන්නවත් ඊට පස්සේ ආයෙත් මුල් වෙදලා යනවා. ඉතින් ඒ වගේ මේ ධර්මතාවයන් අවබෝධ වෙන්න විදර්ශනා ඥානෙ දියුණු වෙන්න නොකොටවා කරගෙන යනවා. ඉතින් එහෙම කරගෙන ගියාම අන්න අපිට තේරුම් ගන්න අවස්ථාවක් උදා වෙනවා. ඉතින් යන්නේ එතකන් මේ දෘෂ්ටි, ඕග, යෝග ඊට පස්සේ ආශ්‍රව ග්‍රන්ථ, උපාදාන කියන මේ දේවල් දුරු කරගන්න අපහසුයි. නොකොටවා වෙරි වීරිය දරන්න ඕන. ඉතින් ඒකට තමයි මේ ශාසනය තුල අර ඡන්ද, චිත්ත, විරිය, විමංශා කියලා ඉරිදිපාද හතරක් පෙන්නනවා. ඉතින් ඡන්දය කියලා කිව්වේ බලවත් කැමැත්තක් තියෙන්න ඕන. මේක කරන්න ඕන කියලා. ඡන්ද. ඊට පස්සේ චිත්ත ඒ පිළිබඳව පිහිටුවාගත්ත දැඩි සිතක් තියෙන්න ඕන. මම මේක අනිවාර්යයෙන්ම කරනවා කියලා. ඊට පස්සේ වීරිය කුමන බාධක පැමිණියත් නොකටවා කරගෙන යනවා කියන වීරයක් තියෙන්න ඕන ඊට පස්සේ විමංශා කියලා කියන ප්‍රඥාව තියෙන්න ඕන මේ නාම රූපයන් තේරුම් ගත හැකි ආකාරයේ ප්‍රඥාවක් තියෙන්න ඕන ඉතින් යම් කිසි කෙනෙක්ට මේ ඉරිදිපාද හතර තියෙනවා කියලා කියන්නේ එයා කැමැති ඕනෑම දෙයක් ළඟා කරගන්න සමත්කමක් දක්වන කෙනෙක් බවට පත් වෙනවා කියලා කියනවා. ඉතින් එහෙනම් අපි මේ විදර්ශනා ඥානය දියුණු කරගෙන මගපල නිවන් අවබෝධ කරන්න නම් ඒ පිළිබඳව මනා කැමැත්තක් තියෙන්න ඕන. ඒ පිළිබඳවම පිහිටුවාගත්ත හිතක් තියෙන්න ඕන චිත්ත ඊට පස්සේ ඒ පිළිබඳ දැඩි වීරියක් තියෙන්න ඕන විමර්ශනය කියන ප්‍රඥාව තියෙන්න ඕන. ඉතින් ඔය හතර සම්පූර්ණ කරගත්තොත් ඔය හතර යම් කිසි කෙනෙක්ට තියෙනවා නම් යා මේ ලෝකයේ තුල ලැබිය හැකි ඉහළම සම්පත්තිය ලබනවා කියලා දේශනා කරනවා. ඉතින් අපි ඒ දේවල් ඇති කරගන්න උත්සාහයක් දරන්න ඕන ධර්මතාවයන් දැකගෙන. ඉතින් ඒවා තමයි උපාදාන. ඊට පස්සේ පෙන්වා දෙනවා තවත් ධර්ම කොටාසයක් තියෙනවා නීවරණ කියලා. දැන් නීවරණ ධර්ම ගැන අපි මීට పూర్වයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඒතර නීවරණ ධර්ම ගැන සාකච්ඡා කරනකොට ඒ පිළිබඳවත් අපිට බොහෝ සාකච්ඡා කරන්න කරුණු එකතු කරගන්න පුළුවන්. කියන්නේ දැන් එතනත් සඳහන් වෙන්නේ චෛසික ධර්ම උපනිශ්‍රය කරගත් ධර්මතා කොටාසයක්. ඒ තුලින් තමන් මේ ගමන් කරන නිවන වහලා දාන කරුණු සහ අපි ඒවා ඉක්මවා දුරුකොට කොහොමද නිවන අවබෝධ කරගත යුත්තේ කියන කාරණාවන් තමයි මේ නීවරණ ධර්මයන් තුළදී පෙන්වලා දෙන්නේ. ඉතින් අපි දැන් අපිට අද ඒක සාකච්ඡා කරන්න කාලයක් නැහැ. ඉතින් අපි නීවරණ ධර්ම පිළිබඳව ඊළඟ දවසේදී සාකච්ඡා කරමු. ඉතින් මේ ඇති කරගත්ත මේ ආශ්‍රවෝග, යෝග, ග්‍රන්ථ, උපාදාන ආදී ධර්මතා ගැන අපි ඇති කරගත් ධර්ම අවබෝධය අපි සියලු දෙනාටම මේ ධර්මතාවයන්ගේ ස්ව ලක්ෂණය ස්වභාව ලක්ෂණය නුවණින් දැනගෙන දැකගෙන ඒ දේවල් ඒ ආකාරයෙන්ම අවබෝධ කරගෙන විදර්ශනා ඥානයන් මුදුන් පමුණවාගෙන ප්‍රාර්ථනීය බෝධියකින් මඟඵල නිවනින් සැනසෙල්ල පිණිස මේ ධර්මයන් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගමු හැම දිනාටම තෙරුවන් සරණයි අද දවසේත් ඊ타මත්ම වැදගත් දහම් කාරණා ඉතාමත්ම නිරවුල් සරල ආකාරයට අපට පහදා දුන් පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්මගවීෂී ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය ගෞරවය ප්‍රණාමය පුද කර සිටිනවා. අපි යලිත් ලබන සතියේ සුපුරුදු වේලාවට හමු වනතුරු ඔබ සැමගින් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.